විපක්ෂ නායක දුරේට දෙමළ ජාතික සංධානයේ සම්බන්ධ මහත්මයා පත් වෙනවා. ඒ පත්වීමට හේතුව තමයි ශ්‍රීලංකා පක්ෂයත් සංධානයත් ආණ්ඩු නියෝජනය කරන පක්ෂ බවට පත්වීම නිසා විපක්ෂයේ ඉතුරු වෙන පක්ෂ අතරින් වැඩිම മന്ത്രി සංඛ්‍යාව සහිතව ඉතුරු වෙන්නේ TN සංවිධානය නිසා පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව ඔවුන්ට ඒක ලැබෙනවා. ඒ නිසා අපි කවුරුවක්වත් මං හිතන්නේ ඒක දිහාම ජාතිවාදී හැකින් බැලිය යුතු නැහැ. අපි දන්නවා සමහර උත්සාහ කරමින් ඉන්නවා මේක ජාතිවාදී හැකින් බලලා මේ සම්බන්ධ අදහස් පළ කරන්න. කාට හරි කෙනෙකුට එහෙම ඕනකම තිබ්බනම් හොඳම දේ තමයි ආණ්ඩුවට යන්න නැතුව සමහර අය විපක්ෂයටලා ඉන්න තිබුණා. මේපත් වීම සිද්ධ වෙන්නේ විශේෂයෙන්ම සන්ධානයේ සහ ශ්‍රී ලංකා පක්ෂය ආණ්ඩුවේ කොටස්කාර බවට පත් වෙච්ච නිසා. ඒ නිසා ඒක ප්‍රතිපක්ෂ ලෙස දෙමළ ජාතික සන්ධානයේ සම්බන්ධ මහත්මය විපක්ෂ නායක වීම අපි හිතන්නේ ඒක වළක්වන්න පුළුවන් දෙයක් හෝ වළක්වන්න ඕන දෙයක් නෙවෙයි.